ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ බණ්ඩාරගම කිම්මන්තුඩාව ශ්‍රී දීපාරාම මහා විහාරය හා වාත්තුව කොරස්තුව පුරාණ විහාරයේ යන උභය මහා විහාරාධිකාරී අවිස්සාවේල්ල සීතාවකපුර ශ්‍රී සුධර්මාරාම විද්‍යායතනයේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද විදුරුපොළ ආනන්ද ස්වාමින්වයන්න් වහන්සේ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 ධම්ම ශවන කාලෝ අයං භදංතා ධම්ම ශවන කාලෝ අයං භදංතා ධම්ම ශවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දි කස්සාරාමේ අතකෝ මල්ලිකා දේවී යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නා කෝ මල්ලිකා දේවී භගවන්තං ඒතදවෝච වාසනාවන්ත ශ්‍රද්ධාකාමී පින්නතුනි මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ මැදිරියට එකතු වෙලා ඒ වගේම තමන්ගේ නිවෙස්වල ආයතනවල සේවා ස්ථානවල ඉඳගෙන ඒ තථාගත ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උදාර ධර්මයෙන් විඳක් ශ්‍රවණය කරන්න. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්සාරාමේ. එක සමයක තථාගතයන් වහන්සේ අනේ පිටු මහසිතතුමා විසින් ඉදිකොට පූජා කරන ලද සවැත් නුවර 제තවනාරාම මහා විහාරේ වැඩ සිටිනකොට අතකෝ මල්ලිකා දේවි ජේන භගවා තේනුපසංකමි මේ මල්ලිකා බිසවුන් වහන්සේ දැන් ටිකක් වයෝවෘද්ධයි යමක් යමක් තේරෙනවා තලත් ඈනි කෙනා එනිසා එතු මේ යනවා බුදුහාමුදුරුව ළඟට උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ගිහිලා තථාගතයන් වහන්සේ පසඟ පිහිටුවා වැඳලා ඒකමන්තං නිසීදී එකත් පසකට වෙලා වාඩි වුණා ඒකමන්තං නිසින්නාක් හෝ මල්ලිකා දේවී භගවන්තං ඒතද වෝච පැත්තකින් වාඩි වෙලා අහනවා මෙන්න මෙහෙම කෝනු කෝ බන්තේ හේතු කෝපච්චයෝ යේන මිදේ කච්චෝ මාතුගාමෝ දුබ්බන්නෝ ච හෝති දුරූපා සුපාපිකා දස්සනාය දලිද්දාච හෝති අපස්ස අපස්සකා අප්පභෝගා අප්පසක්ඛාච භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සමහර කරුණ මට හිතා ගන්න බෑ කෝ හේතු කෝ පච්චයෝ මොනවාද මේවට හේතු මොනවාද මේවට ප්‍රත්‍ය වෙන්නේ කියලා මට නම් හිතෙන්නේ නැහැ. මට හිතාගන්න බෑ. මොකද්ද? යේන ඉදේකච්චෝ මාතුගාමු සමහර ගෑණු අය මට හම්බ වෙනවා කාන්තාවෝ දුබ්බන්නාච හෝති. හරියට වර්ණයෙන් දුර්වලයි කියන්නේ බලන්න කැතයි. පාට ලස්සන නැහැ. දුරූපා. රූපයක් නැහැ. ඒක නිකන් කියන්න බෑ. ඒ රූපේ වර්ණයක් නැහැ, හැඩයක් නැහැ. ඒ වගේමයි සුපාපිකා දැක්කම නිකන් මම පෞකාර පෙනුමක් තියෙන්නේ. දස්සනාය පාපිකා සුපාපිකා දුපාපිකා. එච්චර හොඳ පෙනුමකුත් නැහැ. දලිද්දාච හෝති හරි දිලිඳු පාටක් පේන්නේ. ඊළඟට කියනවා අපස්සක්කා අල්පේශාක්‍යයි. කිසිම මේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මොනවා හරි වැඩක් කරනවද ස්ථානයක ඉන්නවද මොනවා හරි වැදගත් පෙනුමක් නැහැ යාගේ. අප්පභෝගා වැඩි සම්පතුත් නැති බවයි පේන්නේ. අප්පසක්ඛාච අල්පේශාක්‍යයි. එයාගේ හැසිරීමෙන්, චර්යාවෙන්, එයාගේ ස්වરૂපයෙන් එයා මොන වගේ කෙනෙක්ද කියලා හිතාගන්න බෑ ස්වාමීනි. හේතු ප්‍රත්‍ය මට දැනෙන්නේ නෑ යාගෙන. කෝපන භන්තේ හේතු කෝපච්චය ස්වාමීනි සමහර කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ ගැනත් මට හිතාගන්න බෑ. යේන මිදේ කච්චෝ මාතුගාමා මාතුගාමෝ දුබ්බන්නෝ ඒගොල්ලෝ දුර්වල වර්ණ තියන අය. දුරූපා රූපේනුත් ලස්සන නෑ. සුපාපිකා දස්සනාය බලන්න හොඳයි හැබැයි ලස්සන හැඩයක් තියෙනවා. රූපයෙන් එච්චර හැඩ නෑ හැබැයි මෙයාගේ හැඩතල හොඳයි. ඇඟ කඳ හොඳයි. අඩ්ඩාච හෝති හැබැයි සම්පත් හොඳට තියෙනවා. මහත් ධනා සල්ලිත් හොඳට තියෙනවා. මහා භෝගා, ගෙවල් දොරවල් වතු පිටි යානමාන හරක බාන ගෙවල් දොරවල් ආදී දේවල් හොඳට තියෙනවා. මහේ සක්කා බොහෝම උසස්ව ඉන්නවා කියලාත් පේනවා. හැබැයි මූණ හැඩතල හොඳ නැහැ. රූපේච්චර පැහැදිලි නැහැ. සල්ලි මිල මුදල් තියෙනවා. කෝනකෝ භන්තේ හේතුකෝ පච්චයෝ තවත් සමහර කෙනෙක් ගැන මට හිතා ගන්න බෑ. කියන මිදේ කච්චෝ මාතුගාමෝ අභිරූපා හරි ලස්සනයි. බැලුවාම ඊටි රූපයක් වගේ. දස්සනීයා හෝති හරීම හැඩයි දකින්න. බලා හිටියොත් වරු ගාණක් බලන්නට ඉන්නට පුළුවන්. පාසාదికා හරිම ප්‍රසාදාවහයි මූණ නිසං ලාවන්‍යයෙන් පිරීලා ශරීරය හැමතැනම බොහොම ප්‍රභාස්වරයි පරමාය වන්න පොක්කරතාය ඊ타ම උතුම් වර්ණණයෙන් ඇය සෝභා සම්පන්නයි සමන්නාගතා යුක්තයි හැබැයි දලිද්දාච බොහොම දිලිඳු සල්ලි බාගෙන අපස්සක්කා අල්පේශාක්‍යය බැලුවාම මේ මොකුත් උසස්කම් පේන්න නැහැ. අප්පභෝගා වැඩිය සල්ලිත් නැහැ. අප්පසක්හාච අල්පේශාක්‍ය ගතිය තමයි පේන්නේ ස්වාමීනි. මට එයා ගැනත් හිතා ගන්න බෑ එයා එහෙම වුණේ කියලා. කෝපන බන්තේ හේතුකෝ පච්චයෝ යේන මිදේ කච්චෝ මාතුගාමෝ අභිරූපාච හෝති. තව කාන්තාවක් ඉන්නවා. එයා මේ ලෝකේ හරීම ලස්සනයි. දස්සනියාච හෝති. දැකුම් කලවි බලා ඉන්න ආසයි. නිලියක වාගේ හැඩරුව බොහොම හොඳයි. පසාదికා ප්‍රසාදාවහයි, ලාවන්‍යයෙන් යුක්තයි. නිකන් බැබලෙනවා වගේ බලනකොට මුහුණෙන් ප්‍රභාස්වර භාවයක් ඇති වෙනවා. පරමාය වන්න පොක්කරතාය සමන්නාගතා. උතුම් වූ වර්ණ පොක්කරතාවෙන් යුක්තයි ස්වාමීන්. ඒ විතරකුත් නෙමෙයි අධ්‍යාච ආඩ්‍යයි ධනේ. ඒ වගේම මහත් ධනා හෝති බොහොම සල්ලි භාගේ තියෙනවා. මහා භෝගා වස්තු වාන්දුව තියෙනවා හොඳට ගෙවල් දොරවල් ඉඩකඩම් හරක බාන ගෙවල් දොරවල් ඔක්කොම හොඳට තියෙනවා. මහේසක්කාචාති. මහේසාක්‍ය භාවයෙන් විරාජමාන වෙනවා. ස්වාමීනි මේ වර්ග හතරක් මට පේනවා කාන්තාව මේ මෙතන කිව්ව හතර වර්ගයක්. ඇයි ස්වාමීනි මෙහෙම වෙන්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් මල්ලිකා බිසව ප්‍රශ්න කරනවා. බුදුහාමුදුර උත්තර දෙනවා ඉද මල්ලිකේ එකච්චේ මාතුගාමෝ කෝදනෝ හෝති. සමහර ගෑනු මේ ලෝකේ ඉන්නව පින්න තුනේ ක්‍රෝධයෙන් අඳ වෙලා ඉන්නේ. උපායාස බහුලා මොන මොනවා හරි ප්‍රශ්න ඇති කර කර තමයි ඉන්නේ. කිසි හේතුවක් නැහැ ජීවිතේ හොඳට තියෙනවා. සියලුම පහසුකම් තියෙනවා. ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ස්වාමියා හොඳයි. දරුමල්ලෝ ඉන්නවා. රස්සාවක් තියෙනවා. Tamanට කියලා ඉන්න හිටින තැන තියෙන මේ ඔක්කොම තියෙද්දි නිකාං ලෙඩ ඇද ගන්නවා. ප්‍රශ්න හදනවා. බොරු කාරණාවක් අල්ලගෙන ගැටලු මතු කරනවා. කොහොමද හේතුව? අප්පම්පි වොත්තා. චූටි දෙයක් ඇවිල්ලා කිව්වොත් කවුරු හරි සමානා අභි සජ්ජති කුප්පති. හරියට මහා වෙර අරගෙන අඩි පොළවේ හප්පාගෙන කුපිත වෙලා කෑ ගහනවා. පූංචි දෙයකට කිසි වැඩක් නැහැ. පොඩි දෙයක්. ඒ විතරක් නෙමෙයි කුප්පති. ව්‍යාපජ්ජති බැනවදින්න පටන් ගන්නවා. නිඳා කරන්න පටන් ගන්නවා. පතිත්ථීයති ගෙදර ලොක්ක බවට පරිවර්තන වෙලා කෑකෝ ගන්න පටන් ගන්නවා කිව්වා. ඒ ඉන්න ඔක්කොටම ප්‍රධානියා වගේ පෙන්වන්න උත්සාහ කරනවා කිව්වා. කෝපංච දෝසංච අපච්චයන්ච පාතුකර හේතුවක් නැතුව හේ ද්වේෂය අරගෙන කෑ ගහනවලු. මහා වේදනාවෙන් කෑ ගහනවා ද්වේෂයෙන් කෑ ගහනවලු. හේතුවක් නැහැ අඩිය පොළවේ හප්පමින් බඩු මුට්ටු පොළේ ගසමින් කිසිම හේතුවක් නැතුව අප්‍රත්‍යව බුදුහාමුදුරෝ දේශනා කරනවා අපච්චයංච හේතුවක් නැතුව අචේතුකෝ කෑකෝ ගහනවලු සා හෝති න දාතා සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං වා පානං වා වත්තං වා යානං වා මාලාගන්ධ විලේපණං වා සෙය්‍යා වසතපදීපේයං වා ඒ කාන්තාව කවරදාකවත් අඩුම වශයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේ කෙනෙකුට දානමාන ටිකක්වත් වස්ත්‍ර යාන මාලාගන්ධ විලේපනාදියක්වත් කිසිදු කැපසරු පරිදි වස්තුවක්වත් ප්‍රදානය කරන්න තරම හිත නවා ගන්නෙත් නෑ. අර විදිහට කෑකෝග ගහ ඉන්නවා. ඊළඟට කියනවා ඉස්සාමනිකා හැමතිස්සෙම ඊර්ෂ්‍යාව පරවසව තමයි ඉන්නේ. එතන ප්‍රධානත්වයේ ධර්මයෙන් ඉන්න බව පෙන්නනවා. කෝපන හෝති පරලාභ සත්කාර ගරුකාර මානව වන්දන පූජන ආදීසු ඉස්සති. හැබැයි යන යන තැන ලොක්කා කියලා පිළිගන්න ඕන. අනිත් අය හැමෝම එයාට ගරු කරන්න ඕන දෙකට නැවෙන්න ඕන. මැඩම් මැඩම් කියලා පිටිපස්සෙන් යන්න ඕන. එයා ලොක්කා කියලා හැමතැනම මානණයට, ගරුකාරයට, පූජාවට, සත්කාරයට පරලාභ සත්කාරා. අනුන්ගේ සත්කාර බලාපොරොත්තු. එයා මොකුත් කරන්නේ නැහැ. ඉස්සති. ඊළඟට කියන උපදුස්සති ඉස්සියන් බන්ධති. ආ ඊළඟට කාගේ හරි තියෙන සම්පත්තියක් දැක්කහම එයාට වඩා ඉහළ සම්පත්තියක් තියෙන කෙනෙක් දැක්කොත් ඉස්සතික බන්ධති. ඊර්ෂ්‍යා බැඳ ගන්නවා. කවුරු හරි කිව්වොත් එහෙම ඔබතුමීට වඩා හොඳ වාහනයක් අරයට තියෙන අනේ ජරාවක් ওই වර්ගේ කවුරුවක් ගන්නෑ අපි මංගත් එක තමයි ඉහළම වර්ගේ. අපේ ගෙදර තමයි හොඳටම හදලා තියෙන්නේ. මේවා මොනවද? ඊට වඩා ඉහළ එකක් දැක්කත් ඒකට ඉස්සා බන්ධති ඊර්ෂ්‍යා බැඳ ගන්නවා. සා වේ තතෝ චුතා ඉත්තත්තං ආගච්ඡති. මොකද වෙන්නේ? එයා එතනින් මරණයටපත් වුණාම මල වහාම ඉත්තත්තං ආගච්ඡති. මෙන්න මෙතෙන්ට යන්නේ. කොහෙද? සායත්‍යත් පච්චාජායති. කොහේ කොහේ හරි ගිහිල්ලා උපදිනවා නම් දුබ්බන්න. උපදින උපදින ආත්මේ හරීම කැත පාට ශරීරයක් ඇතුව උපදිනවා. දුර්වර්ණව. දුරූපා බලන්න කැතයි. මූණ එහෙම හැඩතල නැහැ, ඇඟ පුලාවක් නැහැ කියන්නේ අපි. මෙලෝ හැඩක් නැහැ. සෝපාපිකා නිකන් පෞකාර පෙනුමක් තියෙන. දකින්න කෙනාට කිසිම හැඟීමක් පහළ වෙන්නේ නැහැ. ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. දස්සනාය දලිද්දා හෝති. දකින දකින කෙනාට ඉතින් මහා දිලිඳු කෙනෙක් කියලා. ඊළඟට කියනවා අපසක්කා. ඒ කියන්නේ අල්පේ ශාක්‍යය. කිසිම කෙනෙකුට වැදගත් ගතියක් පේන්නේ නැහැ යාගේ. අප්පභෝගා සම්පත් ඇති බවකුත් නැහැ යාට. අප්පේ සක්ඛා. ඒ වගේම අල්පේ ශාක්‍යයි. ඔන්න පළවෙනි කෙනා එහෙම වෙච්ච හැටි බුදුහාඳුර දේශනා කරනවා. මොකක්ද ප්‍රධාන හේතුව? යම් වූ මාතුගාමේ කාන්තාවක් ක්‍රෝධයෙන් උපනාහි භාවයටපත් වුණොත් තේරුමක් නැතුව අස්ථානයේ කේන්ති අරගෙන කුපිත වෙලා කෑකෝ ගහනවනම් දැන් සමහර භාර්යාව ඉන්නවා ගෙදර ස්වාමියාගේ පුංචි දෙයකට සමහර විට ඊටාම කෝපගෙන මුළු ගෙදරම අවුල් ජාලයක් කළා දරුවන්ගේ පුංචි සංසිද්ධියකට මුළු පෞල් ජීවිතේම අඩාල වෙන තැනට කෑකෝ ගහනවා. ක්‍රෝධයෙන් අන්ධ වෙලා ද්වේෂයෙන් තොර භාවයටපත් වෙලා කටයුතු කරනවා. එහෙම අය මරණයෙන් පස්සේ ගිහිල්ලා උපදින්නේ දුර්වර්ණ වූ ශරීර ඇතිව නැත්නම් බලන කෙනාට බොහොම දිලින්දෙක් වගේ පෙන හැඩ ඇතිව තමයි උපදින්නේ කියලා කියනවා. ඊළඟට දෙවෙනි කෙනා ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඉදපාන මල්ලිකේ ඒකච්චෝ මාතුගාමෝ කෝදනෝ හෝති. තව කාන්තාවක් ඉන්නවා යටත් හරියට කේන්ති යනවා. උපායාස බහුලා හරියට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන උපායාස කරනවා කියන්නේ ඒකයි හේතුවක් නැහැ නිකන් බොරුවට ප්‍රශ්නගත කරනවා මතු කරනවා අප්පම්බේ උත්තා සමාන අபிසම්බ අபிසජ්ජති පුංචි දෙයක් ගිහිල්ලා ඇහුවත් ඒකට ලොකු කේන්තියක් ගන්නවා කුප්පති කිපෙනවා ව්‍යාපජ්ජති වෛර ඇති කරනවා බැනවා න උපදිස් දුස්සති නයිස්යන් බන්දති අනුන්ගේ දේවල් දැකලා හැබැයි යා ආසා ඇති කරන්නේ නැහැ. සාවේ තතෝ චුතා ඉත්තත්තං ආගච්ඡති. යා මරණින් පස්සේ ගිහිල්ලා මෙන්න මෙහෙම වෙනවා. යත් යත් පච්චාජායති කොහේ කොහේ හරි ගිහිල්ලා උපදුනොත් එහෙම දුබ්බන්නා අර කෝධයේ තිබිච්ච නිසා වර්ණයෙන් දුර්වල වෙනවා. දුරූපා රූපෙන් දුර්වල වෙනවා. සුපාපිකා දර්ශනය බලන අයට පෞකාර පෙනුමක් තමයි පේන්නේ. අද්ධාච හෝති හැබැයි ධනෙ ලැබෙනවා යාට. මහත් ධනා ධනය මහා ධන කොට ඇත්තේ වෙනවා. මහා භෝග සම්පත් ඇත්තේ වෙනවා මහේ ශාක්‍ය වෙනවා. හැබැයි රූපයෙන් අග වෙන්නේ නැහැ, අග්‍ර වෙන්නේ නැහැ. තවත් එක්කෙනෙක් ගැන බුදුහාමුදුරු කියනවා. ඉදපන මල්ලිකා ඒකච්චෝ මාතුගා මෝ අක්ඛෝධනා හෝති. එක කාන්තාවක් ඉන්නවට කේන්තියන්නේ කවදාවත්. අනුපායාස බහුලය කවදාවත් බොරු ප්‍රශ්න හදන්නෙත් නෑ කාටවත්. බහුම් පියෝත්තා සමානා නාදි සජ්ජති. කවදාවත් පුංචි දෙයක් ගිහින් ඇහුවට කීර්ති ගන්න ලස්සනට කියලා දෙනවා. න කුප්පති කිපෙන්නේ කිසි දවසක. න ව්‍යාපජ්ජති බැනවදින්නෙත් නෑ කවදාකවත්. පත්ථීයති එයා කවදාවත් ස්වාමීත්වයේ දරන්න හදන්නේ මූලිකත්වයේ ගන්න හදන්නේ මුදුන වෙන්නේ නෑ කියලා කියන්නේ. බන පොතේම කියනවා තද වෙනවා කියලා. ඒ වචනේ දාලා තියෙන්නේ පටිච්චීයති කියන එකට තද වෙයි කියලා. ඒ කියන්නේ ලොක්කා වෙන්න හදනවා කියන එක තමයි බණ පොතේ කියා දීලා තියෙන්නේ. නකෝ පංච දෝසංච අපපංචයන්ච පාතු කරති කවදාවත් හේතුවක් නැතුව ක්‍රෝධය හෝ ද්වේෂය පහළ කරන්නේ නැහැ. සාන දාතා හෝති හැබැයි යා කවදාවත් සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නම් පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සෙය්‍යාවසත පදීපියන්. කිසිම මල් පහන් සුවඳ දුම් ආදියක්වත් දානමාන ගිලම්පසාදියක්වත් බත් සරලුවක්වත් කෙනෙකුට දන් දෙන්නේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීකටවත්. ඉස්සාවනිකා කෝපන හෝති. එයා හැබැයි හැම එකකම ඊර්ෂ්‍යා පරවසෝ ඉන්නවා. ඒකේ ප්‍රධානත්වයේ ධර්මෙන් ඉන්නවා. පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සති උපදිෂති. අනුන්ගෙන් පූජා බලාපොරොත්තු වෙන එයා දෙන්නේ නෑ. මහා සංඝයා වහන්සේලාට අන්නපාන වස්ත්‍ර විලේපන ආදී දේවල් වලින් න දාතා දෙන්නේ නෑ සලකන්නේ. සාවේ තතෝචුතෝ ඉත්තත්තං ආගච්ඡති යා මරණයෙන් පස්සේ මෙහෙමයි වෙන්නේ. යත් යත් පච්ඡාගච්ඡති කොහේ කොහෙර ගිහලා උපදිනවා නම් අභිරූපා. හරි ලස්සන ශරීර ලැබෙනවා. ඒයි දන් දීලානේ. පින්කම් කරලා නැති වුණාට ක්‍රෝධ කරලා නැහෙනි. දන් දීලා නැති වුණාට කේන්ති අරගෙන නැහැ. දස්සනීය ආපාසාదికා දර්ශනීයයි බලන්න ලස්සනයි ශරීරේ. පරමාය වන්න පොක්කරතාය සමන්නාගතා. බොහොම ලස්සන රූප ශෝභා ඇති වෙනවා. හැබැයි දලිද්දාක හොති. දන් දීලා නැති නිසා ලැබෙන්නේ නැහැ මොකවත්. දිලිඳුයි. අප්පසක්කා. ඒ කියන්නේ අල්පේ ශාක්‍යයි. අප්ප භෝගා. එයාට සම්පත් නැහැ. අප්පේ සක්ඛා අල්පේ ශාක්‍ය භාවයෙන් තමයි ඉන්නේ. හතරවෙනි කෙනා කොහොමද කියලා බුදුහාමර ඊළඟට දේශනා කරනවා. ඉදපාන මල්ලිකේ ඒකච්චෝ මාතුගාමෝ අක්කෝධනෝ හොති. කේන්ති ගන්න නැති කාන්තාවක්. කවදාවත් වෛර කරන්නේ නැහැ. අනුපායාස බහුලා කවදාවත් උපායාස ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. අනුන්ට ගැටලු මතු කරන්නේ නැහැ. බහුම් පියුත්තා සමානා නාවිසජ්ජති. චුට්ටක් ගිහිල්ලා කවුරු හරි කතා කළත් බොහෝකට කතා කළත් කවදාවත් කීටි ගන්නේ නැහැ. න කුප්පති කිපෙන්නේ නැහැ. න ව්‍යාපජ්ජති බැන වදින්නේ නැහැ. න පත්ති තීයති කවදාවත් Taman මුදුන වෙන්න හදන්නේ නැහැ. නකෝ පංච දෝසංච අපච්චයන්ච පාතු කරවති හේතුවක් නැතුව ද්වේෂය හෝ කෝපය ඇති කරන්නේ නැහැ. සාදාතාය දන් දෙනවා. සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නම් පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සෙය්‍යාවසත පදීපේයන්ති. මේ මල් ගඳ විලවුන් දානමාන ගිලන්පස ආදී කොට ඇති සමන්ට කරන්න පුළුවන් සම්පත් වලින් තුනුරුවන් උදෙසා මහපින්කම් කරනවා යා. ඊළාට අනිස්සාමිකාචකෝ හෝති කවදාවත් ප්‍රධානත්වේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනාසුන ඉස්සති. අනුන්ගෙන් පූජා සත්කාර ගරුකාර අපේක්ෂාවක්වත් නැහැ හිතේ. න උපදුස්සති කවදාවත් ද්වේෂ කර කර ඇවිදින්නේ නෑ නයිසං බන්ධති ඊර්ෂ්‍යා බඳින්නේ නෑ සාචේ තතෝ චුතෝ ඉත්තත්හං ආගච්ඡති යා මරණයෙන් පස්සේ ගිහිල්ලා මෙහෙම වෙනවා සායත් හේත් පච්චාජායති කොහේ කොහේ හරි ගිහිල්ලා උපදිනවා නම් අභිරූපාච හෝති ලස්සන ශරීරයක් ඇතුව උපදිනවා දස්සනීයා පාසාదికා දර්ශනීය ස්වરૂපයේ ඇති කාන්තා ලාලිත්‍ය මනවින් තිබෙන ලාවන්‍යයෙන් යුතු ශරීරයක් තියෙන සමහර දරුවෝ එහෙම අපි දකින්නේ නේද ගෑනු දරුවෝ හරි හැඩයි රුවයි නිකන් වාත්තු කරලා වගේ ඇස කන නාසය නිකන් පිළිමේ කැඹුවාසේ දුටු මතින් ප්‍රසාදාවහයි එබඳු දරුවන් පහළ වෙන්නේ තරුණියන් උපදින්නේ කාන්තාවන් පහළ වෙන්නේ ඒ අය සසර කරපු අර මහා පින් ස්වરૂපයේ කේන්ති නොගෙන ජීවත් වෙච්ච නිසායි පරමාය වන්නපොක්කරතාය සමන්නාගතා බැලූ බැලූ කෙනා net වසඟ කරවන ස්වરૂපයෙන් යුක්ත වර්ණ වර්ණයකින් යුක්ත වෙනවා. අඩ්ඩං හෝතියට හුඟක් සම්පත් ලැබෙනවා. මහත් ධනා හුඟක් සල්ලිත් ලබනවා යා. මහා භෝගා හුඟක් සම්පත්තිත් ලබනවා. ගෙවල් දොරවා ඉඩ කඩන් යාන වාහන හරක බාන මේවා ලබනවා. මහේසක්ඛාච හෝති ඉන්න ඉන්න තැන් වලත් එයාට ගෞරවයක් ලැබෙනවා නිකම්ම. ඉන්න හැම කෙනෙක්ම යාව ප්‍රධානත්වයට පත් කරගන්න කැමතියි. ඒ නිසා අයං කෝ මල්ලිකේ හේතු අයං පච්ච යේන මිදේ කච්චෝ මාතුගාමෝ දුබ්බන්නෝ හෝති දුරූපා සුපාපිකා දස්සනාය දලිද්දා හෝති අපස්සක්කෝ අප්පභෝගෝ අප්පේ සක්ඛාච මේ විදිහට පළවෙනියෙන්ම කියපු කාන්තාව වෛර කරන නිසා එයා දුර්වර්ණව බොහොම දිලිඳුව තමයි ජීවිතේ ගෙවන්නේ. දෙවනුව කියපු කෙනත් වෛර කරනවා. හැබැයි එයා දුර්වර්ණයි දුරූපී ඒ වුණාට ධන ධාන්‍ය ලබනවා මොකද එයා අනිත් අයට උදව් කරන කෙනෙක් නිසා දන් දෙන කෙනෙක් නිසා තුන්වෙනි කාන්තාව බොහොම ලස්සනයි දර්ශනීයයි ප්‍රසාදාවහයි රූප සම්පත්තියෙන් යුක්තයි හැබැයි දන් දීලා නැති නිසා දිලිඳුයි අල්පේශාක්‍යයි ඒ නිසා මල්ලිකාවනි හතරවෙනි චරිතය තමයි හොඳ කෙනා අයං කෝපන මල්ලිකේ හේතු පච්චයෝ යේන මිදේකච්චෝ මාතුගාම අභිරූපාච හෝති. තාම රූපස්කාන්තාවක් වෙන්න තමයි ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මොකද කරන්න ඕනේ? වෛරය නැතිව, ක්‍රෝධය නැතිව, අහේතුකෝ අප්‍රත්‍යව හේතුවක් කාරණයක් නැතුව බොරුවට කේන්ති අරගෙන නටන්නේ දඟලන්නේ නැතිව තමන් කරන පින් දහම් කරගෙන දරුවන්ට මල්ලන්ට ස්වාමි පුත්‍රයාට ගෙදර දොරට තමන්ගේ ආගම ධර්මයට අනුව දන් පහන් දෙමින් පින් දහම් කරගනිමින් කුසල් කරමින් සමාජ සේවාවල යෙදෙමින් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරනවා නම් ඒ කාන්තාවගේ ජීවිතය බොහොම ලස්සන එකක් වෙනවා. මහත් ධනෝ මහා භෝගෝ මහේසක් හෝති. එයා මහා ධන ලබන මහේසාකේ වූ වාසනාවන්ත ජීවිතයක් ගෙවනවා කියලා කිව්වා. ඉතින් මේ ටික අහගෙන ඉඳලා මල්ලිකා කියනවා. "ඒවන් උත්තේ මල්ලිකා දේවී භගවන්තං ඒතදෝච." මෙන්න මෙහෙම කියනවා. යා නූනාහං භන්තේ අඤ්ඤං ජාතින් කෝදනෝ අහෝසි. උපායාස මූලෝ. ස්වාමීනි මං අද ඉඳලා කවදාවත් එහෙනම් ක්‍රෝධය ඇති කරන කෙනෙක් වෙන්නේ අහෝසින් ඒක උත්තම පුරුෂයන් කියලා තියෙන එකයි මං කියලා කියන එකයි. මම ස්වාමීනි කවදාවත් ආයෙ කේන්ති ගන්නෑ එහෙනම්. උපායාස බහුලා මං කවදාවත් උපායාසෙන් ඒ කියන්නේ අහේතුකව දැන් බුදුහාමුදුරුවෝ දන්නවනේ කොසල් රජුරවන්ට අර චෝදනාවක් කළා කියලා. බන්දුල මල්ලිකා විසින් බොරු චෝදනාවක් කළා කියලා දන්නව බුදුහාමර. ඒ නිසාමයි බුදුහාමර මේ දේශනා කරන්නේ. ඒ හේතුවත් මා මුලින් දේශනා කළේ ඒ නිසා. එතකොට කියනවා මං ආයේ කවදාවත් ස්වාමිනේ වගේ වැඩ කරලා මගේ ස්වාමියාටවත් දරුවන්ටවත් රටවැසියන්ටවත් අතවැසියන්ටවත් හානි පමුණවන්නේ නැහැ කිව්වා. අප්පම්පි වුත්තා සමාන අධිකුජ්ජෙන් අபிසජ්ජෙන් මං කවදාවත් පොඩි දෙයක් කිව්වට කේන්ති ගන්නෑ ඊට පස්සේ. ඊළඟට කියනවා කුප්පින් ව්‍යාපජ්ජෙන් කවදාවත් කේන්ති අරගෙන බැනවදින්නේ නැහැ ස්වාමීනි. පත්තියින් මං කවදාවත් ප්‍රධානත්වයේ හොයාගෙන යන්නේ නේ. කෝපංච දෝසංච අපච්චයන්ච පත්තාකාසින් මං කවදාවත් හේතු ප්‍රත්‍යක් නැතිව ක්‍රෝධය ද්වේෂය පහල කරන්නේ. සාහං බහන්තේතරහි දුබ්බන්නා දුරූපා සුපාපිකා දසනයි මං කැමති නෑ ස්වාමීනි කවුරුවත් දුර්වර්ණව ඉන්නවා දකින්න මං කැමති නෑ මං කවදාවත් දුරූපීව ඉන්නවා දකින්ද මං කවදාවත් කැමති නෑ පාපීකාරී හැඟීමෙන් කෙනෙක් දකින්නට මාව. ඒ නිසා අනාගතයේත් මට එහෙම නොවෙන්න නම් මං ඔබ වහන්සේ කිව්ව විදිහට වෛරයෙන් තොර චරිතයක් බවට පත් වෙනවා. යා නූනාහං භන්තේ අඤ්ඤං ජාතින් අදාසින් සමනස්වා බ්‍රාහ්මනස්වා අන්නම් පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සෙය්‍යාවසුත පදීපේය. ස්වාමීනි මං අද ඉඳලා භාග්‍යතුන් වහන්සේට විතරක් නෙමෙයි ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී සියලු දෙනාටම අන්නේ පාන වස්ත්‍ර යාන මාලා ගන්ධ විලේපන ආදී කොට සේනාසන ආදී දේවල් පනවනවා. ඔබ වහන්සේලාට පූජා කරනවා. සාහං භන්තේතරසි අඩ්ඩා මහද්දනා මහා භෝගා මං ඒයින් බලාපොරොත්තු වන්නේ හැමදාම ආඩ්‍ය ජීවිතයක් ගෙවන්න ධන දාන්නේ. ඒ වගේම මහා ධනෙ ඇත් එක්ක ජීවත් වෙන්න. මහා භෝග සම්පත් ඇත් එක්ක වෙලා සසර පුරාම ඉන්නයි මට ආසාව තියෙන්නේ. යා නූනහං භන්තේ අඤ්ඤා ජාතින් අනිස්සාමයි අනිස්සාමයිනිකා. මං කවදාවත් ප්‍රධානත්වය අපේක්ෂා කරන්නේ. පර ලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජන ආදී මම බාරාපොරොත්තු වෙන්නේ නැහැ අනුන්ගෙන් අනුන්ගේ සැපත දැකලා මං ඊර්ෂ්‍යා කරන්නේ ඊර්ෂ්‍යාව නැවත නැවත බැඳගන්නේ ඒ විදිහට මහේසාක්‍ය ස්වරූපේ ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි රාජකුලේ ඉපදිච්ච ශාස්ත්‍රීය කාන්තාව බ්‍රාහ්මණ කාන්තාව ගෘහපති කාන්තාව ඉන්නවනම් ඒගොල්ලෝ හොය හොයා ගිහිල්ලා ඒ උසස් ලක්ෂණ තියන අයට මම ඉස්සරාදි පච්චං කරෝමි. ඒගොල්ලන් ප්‍රධානත්වයට පත් කළ ඒගොල්ලන්ට තව තවත් ඉහළට යන්න අවස්ථාව ලබා දෙනවා කිව්වා. එහෙම කියලා මල්ලිකාව කියනවා යසහං භන්තේ අජ්ජතග්ගේ අක්ඛෝදනා භවිස්සාමි. ස්වාමීනි මං අද ඉඳලා කේන්ති නැති කෙනෙක් වෙනවා. අනුපායාස බහුලා භවිස්සාමි. මං අද ඉඳලා හේතු ප්‍රත්‍යක් නැතුව බොරු චෝදනා කිරීම නතර කරනවා. බහුම්පේ වොත්තා සමාන නාභිසජ්ජස්සාමි මං කවදාවත් කවුරු හරි මට ඇවිල්ලා බොහෝ කරුණු කිව්වත් මං කේන්ති ගන්නෑ න කුප්පිසාමි න ව්‍යාපජ්ජස්සාමි මං බනින්නේ නෑ ඒගොල්ලන්ට න පතිත්තිස්සාමි මං කවදාවත් මං මුදුන වෙන්න හදන්නේ නෑ න කෝපංච දෝසංච අපච්චයන්ච පාතු කරිස්සාමි මං කෝදේ හෝ ද්වේෂය හේතුවක් නැතිව ඇති කරන්නේ නෑ දස්සාමි මන් දන් දෙනවා. සමනස්ස බ්‍රාහ්මණ සම්නම් පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සෙය්‍යාවසුතු පදීපේයන්. දාන මාන ගිලන්පස ආදී දේවල් පූජා කරන ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට. අනිස්සාමනිකා භවිස්සාමි ප්‍රධානත්වයේ බලාපොරොත්තු වෙන්නේ මං. පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනාසූචන ඉස්සාමි. ස්වාමීන් අනුන්ගේ ලාභ සත්කාර බොරුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැ උපදු දුස්සිස්සාමි මං නැවත නැවත ඒවා ගැන අපේක්ෂා ඇති කරන්නෙත් නැහැ, ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ. නැයි ඉස්සං බන්ධිසාමි අනුන්ට ඊර්ෂ්‍යා බැඳගන්නෙත් නැහැ. කොහොම කියලා පින්නතුනි බුදුහාමුදුරන්ගේ මේ දේශනාව පිළිබඳව තමන්ගේ ප්‍රසාදයේ මේ විදිහට ප්‍රකාශ කරනවා. අභික්කන්තං භන්තේ අභික්කන්තං අනේ ස්වාමීනි මහා ආශ්චර්යය තථාගතයන් වහන්සේගේ දේශනාව ඊටා මැනවි. ඔබ වහන්සේ විසින් කරපු මේ දේශනාව අහලා මම අජතග්ගේ පානුපේතං සරණං ගතන්ති අද ඉඳලා තථාගත භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසිකාවක් බවට පත් වෙමි කියලා සඳහන් කරනවා. ඉතින් මේ තමයි මල්ලිකා සූත්‍රය. එහි ඔබට පෙනෙනවා ක්‍රෝධ කරන කාන්තාවන්, ද්වේෂ කරන කාන්තාවන් එය හේතු කාරණා කොටගෙන දුර්වර්ණ වන බව, තමන්ගේ ජීවිත දුකටපත් කරගන්නා බව, ඒ විතරකුත් නෙවෙයි භාග්ය සම්පත්තිය නැති කරගෙන ධනෙ නැති කරගෙන ජීවිතේ දුකටපත් වෙනවා. ඒ නිසා අපේ සමාජෙත් යම්කිසි කාන්තාවක් තරුණියක් ලස්සනට අභිරූමත්ව ඒ වගේම ධන දාන්නෙන් ආඩ්‍යව මහේශාක්‍යව ජීවත් වෙනවා නම් වෙන දෙයකින් නෙවෙයි සසර ක්‍රේන් තියෙන තිහින්දා. සසර දේශන කරපු නිසා ඒගොල්ලන්ට ඒව ලැබිලා තියෙන්නේ. සවබත් මේ භවයේ දේශයෙන් තොර, රාගයෙන් තොර, ලෝභයෙන් තොර වාසනාවන්ත බෞද්ධ මහෝපාසිකාවක් බවට පත් වෙන්නට කාන්තා පිරිස කල්පනා කරගමු. ඒ ඊටාම උතුම් ධර්මාවාදී ඔබට ලබා දෙමින් අද ධර්ම ශ්‍රවණයේ කිරීමෙන් ලැබූ පින් කුසල ශක්තිය ආශිර්වාදයෙන් හැම දිනාටම යහපත සැලසේවා මෙලව සසර සැපයත් උතුම් අමා නිවන් සෝයත් හේතු වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණානි සංසේ බලයෙන් ලෝක ශාසනාරක්ෂක සියලු දෙවියන්ටත් මේ උදාර කුසලයන් මෝදන් වේවා. ඒ සෑම සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් අපට සැලසේවා දෙවියෝද උතුම් වූ නිවනින් සැනසේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් හා දහම් පනරු පූජාදිය සිද්ධ කිරීමෙන්ද රැස් කරගත් ආ වූ සියලු පුණ්‍ය කුසල සම්භාර ධර්මයන් අමා මහ නිවන් සුව පිණසම හේතු වේවයි වාසනාව වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ බණ්ඩාරගම කිම්මන්තුඩාව ශ්‍රී දීපාරාම මහා විහාරය හා වාත්තුව කොරස්දුව පුරාණ විහාරය යන උබේ මහා විහාරාධිකාරී අවිස්සාවේල සීතාවකපුර ශ්‍රී සුධර්මාරාම විද්‍යායතනයේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද විදුරුපොළ ආනන්ද ස්වාමින්වයන්න් වහන්සේ Thank you.